Eh, according to the timetable, uh, first we uh, to have to give a translation of the morning talk and then we will go for uh, question and answer session or, discussion. So I will take few minutes the early part of this discussion for the Singlish translation and uh, during that time those who can't understand Uh, just be patient and listen. Uh, those who can understand me uh, get the translation. Uh, හොඳයි අපි uh, මේ කාලසටහන ඇටියට මේ වෙලාවේ තියෙන්නේ අපි උදේවරුේ කරපු ධර්ම දේශනාව දේශනාවේ සිංහල පරිවර්තනයක් කරන්නයි ඒ නිසා ඒ සිංහලංශයෙන් ධර්ම දේශනාව අහන්න බලාපොරොත්තු වෙන ඇත්තෝ අපි සාදුකාරය පවත්වමු ධර්ම දේශනාව ආරම්භයක් වශයෙන්.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 ඒකෙදී සියලු ආශ්‍රව ධර්මයන්ගේ සංවරය ඉදිරිපත් කිරීමටයි සරුවචනාංශයේ මාතෘකා තබන්නේ. සබ්බාසව සංවර පරියායන්. සියලු ආශ්‍රව ධර්මයන්ගේ සංවරය පිළිබඳව. ඉතින් මේ ආශ්‍රව ධර්ම පිළිබඳව හඳුනා ගන්නවා කියන එක ගැඹුරු වැඩක්. මොකද ඒක අර සාමාන්‍ය ජීවිතයේදී හෝ එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයේදී අපිට නිතර හම්බ වෙන ධර්මයක් නෙවෙයි. ඒක නිසා මේක මූල ධර්මානුකූලව අනිකුත් ධර්ම කොටස වලින් අනිකුත් කෙලෙස් වලින් වෙනකොට හඳුනා ගන්න එකත් වාටියි. ඊට පස්සේ ඒක කොහොමද මේ දැන නොදැන අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා මේ සංසාර ගමනට පිටුවහල් වෙන්නේ ඒ බව දැනගත්ත කෙනෙක් කොහොමද ඒ ආශ්‍රවයන්ගේ ගැලීම නතර කරලා මේ සංසාර ගමන කෙටි කරන්න කියන්නේ ඒකේ යොමුව තියෙන්නේ. මේ ආශ්‍රව ධර්ම එක්කම වැඩ කරන අනිකුත් ධර්ම කොටාසයක් තමයි අනුසය ධර්ම කියන එක. ආසව අනුසය කියන පද දෙක එකට ගමන් කරනවා. මෙවුවා බැලූ බැල්මට අඳුර ගන්න බැරි තාමත්ම අපේ හිතේ ගැඹුරේ තැන්පත් වෙලා තියෙන ක්ලේශ ධර්ම තව පදපොත කියව නැත්තන්ගේ දැනුම සඳහා කියනවනම් අපි දන්නවා පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කිය ඒ සෑම ධර්මයකටම ආරම්භක ක්ලේශය වශයෙන් පෙන්නලා තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව හේතු කරගෙන තමයි සංස්කාරය සංස්කාරය හේතු කරන විඥානේ පහළ වෙනවා කියලා. ඉතින් සර්වඥාන්සේගෙන් අහපු වෙලාවක මේ මූ සියල්ලට මුල් වෙන අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා සර්වඥාන්සේ මතක් කරලා තියෙන්නේ ආස්වව තමයි. මට ආසව කියන pāli වචනත් ආශ්‍රව කියන සංස්කෘත වචනත් පාවිච්චි වෙනවා පොතපතේ පරිවර්තනයේ ආශ්‍රව ගැන තමයි සඳහන්. සියලු ආශ්‍රවයන්ගෙන් වෙන් වෙච්ච තනතර චීන ආශ්‍රව කියලා කියන රහතන් වහන්සේට. එතකොට මේ අපි කතා කරන්නේ ඊ타මත්ම ගැඹුරුයි කියන කෙලස් කොටාසයක් ගැන මාතෘකා කරන්න යන්නේ. ඒ නිසා අපි ඒකේ තියෙන බරපතලකම තේරුම් ගන්න නම් ඊට මතු පිටින් තියෙන අනිකුත් කෙලස් පිළිබඳව කෙටි වෙන්කොට හඳුනා ගැනීමක් හුවා දැක්වීමක් උලුප්පා දැක්වීමක් කරන්න වෙනවා. ඒ කෙලස් කොටස තුනක් ਸਰවචනාංශේ මතක් කරලා පෙන්ලා දීලා තියෙනවා මූලධර්ම මට්ටමේ. ඒකට කියනවා විචික්කම කෙලස් පරිඋත්ථාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. ඒ වීතික්කම කෙලස් කියලා කියන එක හොඳට ගොරෝසුයි කාටත් පේනවා ඒ කෙලස් සහිත පුද්ගලයාට විතරක් නෙමෙයි ඒ කෙලස් වලට ලක් වෙන පුද්ගලයාට විතරක් නෙමෙයි සෑම සියලු දිනාටම පේන්න පටන් අර ගන්න අනුන්ට උනත් පේන දෙයක් තමයි වීතික්‍රම කෙලස් කියලා කියන්නේ. ඒක සමාජ නීති වීතික්‍රමණය කිරීමක් සමාජ නීති උල්ලංඝනය කිරීමක් තමයි ඒකෙන් සඳහන් වෙන්නේ. තව සතෙක් මරණ එක, හොරකමක් කරන එක, කාමීච්ඡාචාරයක් කරන එක, හුරු කේලාම් විශ්වචන පරිසවචන කතා කරනවා වගේ කාට හරි හිතියරයක් කරදරයක් බාහිර කෙනෙක් සම්බන්ධයි ආචාර ධර්මයක් වෙන සදාන් වෙනවා. ඉතින් එවැනි ධර්මයකදී හික්මීමක් නොතිබුණොත් ඒ සමාජයේම කෙලෙසෙනවා. ඒ සමාජයේ ම්ලේච්ඡ තත්ත්වයටපත් වෙනවා. ඉතින් එහෙම එක්කෙනෙක් කිව්වට නාහා ඒ වගේ වීතික්‍රමණයක් කරනවා නම් ඉතින් ආචාර ධර්ම වලින් ඒ මනුස්සයා හිරේ විලංගුවේ දාලා දඬුවම් කරන්න තරම් පෙළඹෙනවා. ඉතින් ඒ නිසා වීතික්‍රම කෙලස් පිළිබඳව කතා කරන එක සරුවචනාංශගේ ලොකුම ලොකු දෙයක් නෙවෙයි. සරුවචනාංශේ පමණක් නෙවෙයි සෑම ආගම් ශාස්ත්‍රයෙන් වහන්සේ නමක්ම මේක තේරුම් අරගෙන සමාජය කීකරු කරගන්න ඒ වීතික්‍රම කෙලස් නතර කරන්න නීති පද්ධති හදලා තියෙනවා. ඒ නීති පද්ධති සදාචාර පද්ධති සිල් එහෙම නැත්නම් සිවිල් නීති පද්ධති ව්‍යවස්ථා ආදී වශයෙන් අපිට ඔය මේ සමිති සමාගම් වල වැඩ කරනකොට දකින්න හම්බ වෙනවා. අන්න ඒ වීතික්කම කෙලෙස් පිළිබඳව සැලකීමක් නැති කෙනා සීලයක් පිළිබඳ සැලකීමක් නැති එක තමයි සඳහන් කරන්නේ. ඉතින් අපි කියන අසීලයි, දුස්සීලයි, අශීලාචාරයි කිය. වීතික්කම කෙලෙස් ගැන හැඟීමක් ඇති කෙනාට අපි කියනවා සිල්වන්තයි, සීලාචාරයි කිය. ඉතින් අපි මෙතන රැස්ලා ඉන්නේ වගේ සිල් අරගත්ත පිරිසක් නිසා ඒ අත්තන්ට මේක පිළිබඳව එච්චර විස්තරයක් කරන්න ඕන කමක් නැහැ. මේ විස්තර කරන්නේ මතු කරලා දෙන්න. නමුත් මෙතන ඉන්න ඇත්තෝ දන්නවයි අපි සීලයක් සමාදන් වෙලා වුණාට ඒ සීලය සමහර වෙලාවල් වලට සීලේ සමහර වෙලාවල් වලට අපි බලාපොරොත්තු නැති විදිහට කැඩෙනවා. අපිට ඒක පාලනය කරගන්න බැරි විදිහට දුස්සීල භාවයට අපි අකමැති වුණත් කැඩෙන වෙලාවල් තියෙනවා. ඒ කැඩෙන්න හේතුව අර කය වචනයේ වශයෙන් වීතික්‍රම කෙලස් නැතර කරන හිතයට හිත හදාගත්තේ නැති හන්දා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට අවශ්‍ය නම් මේ සීලය දිගටුරට පවත්වාගෙන යන්න ඒ කෙනෙකුට සිද්ධ වෙනවා අර හිත හදන වැඩේට යන්න. අන්නේ සිල්වන්ත කෙනා Tamanගේ සීලය දිගට පවත්වාගෙන යන සීලාචාරකම හැදිච්ච ගතිය, මහාත්ම ගතිය, සංස්කෘතික ලක්ෂණ දිගට පවත්වන්න නම් හිත හදන වැඩේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි භාවනාව කියලා කියනවා. මේ භාවනාවදී අපි වැඩ කරන්නේ වීචිකම කෙලස් එක නෙවෙයි, ඊට යටින් තියෙන පරිඋත්තාන කෙලස් කියන නැත්තම් ලෝකයා නීවරණ ධර්ම වශයෙන් හඳුන්වන දෙයත් එක්ක. ඉතින් නීවරණ ධර්ම යටපත් කරගන්න පරිඋත් ทาน කෙලෙස් යටපත් කරගන්න කරන භාවනාවට කියන සමත භාවනාව කිය. ඉතින් බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සලා ඉන්දියාවේදී මේ දෙකම තිබුණා. ඉක්සින්නාස්ලා හිටියා තුන්කල් දක්වා. ආයුර්වේදයේ නක්ෂත්‍රය වේදය වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔය සීලය සහ සමතය දිනු කරලා සමාධිය දිනු කරලා. නමුත් ඒ සංසාර වටෙන් ගැලවෙන්න ඒ ප්‍රමාණවත් නොවන බව එයතු දැනගෙනත් හිටියා. ඒ නිසා මේක ආත්මේ කවදාකවත් නැති වෙන්නේ නැති සදාකාලික දෙයක් වශයෙන් සමහර අතෝ මේ අනුව වැරදි මතවලට ආවා. නමුත් සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පවා තේරුම් අරගත්තා සංසාරයක් කියලා එකක් තියෙනවා නේද? ගැලවි ගැලවීමක් තියෙන්න ඕනේ. ඒ නිසා එතුමා මේ සීලෙන් සමාධියෙන් නතර නොවි, එහෙම නැත්නම් වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නතර නොවි, ඊට ගැඹුරු මට්ටම හොයනකොට තමයි මේ ආසව අනුසය ධර්ම තේින්න පටන් ගත්තේ. ඒවට කිව්වා අනුසය කෙලෙස් කියලා. ඒවා නිදිගත් මට්ටමේ තියෙන ක්‍රියාශීලී තත්වයක් නැහැ. ඒ නිදිගත් මට්ටමේ තියෙන කෙලෙස් සඳහා කරන භාවනාවට කියනවා ප්‍රඥා භාවනාව කියලා. විපස්සනා භාවනාව කියලා. ඒ විපස්සනා භාවනාව කරන්න ඉස්සරහ සීලෙන් සමාධියෙන් හිත කීකරු කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගත්තොත් තමයි මේ අනුශික්ලස් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවැනි දෙයක් නැති සීලෙ පිළිබඳ ඉතර හැඟීමක් නැති සමාධි පිළිබඳ ඉතර හැඟීමක් නැති කෙනාට අනුශය කෙලස් ගැන දැනගන්න වෙන්නේ මූලධර්ම මට්ටමින් නැත්නම් සුතමේ ඥාන මට්ටමින් පමණයි. ඉතින් ඒ නිසා මෙවැනි බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. කරනකොට ටික ටික ටික ටික ඒ Taman තුල නිතිගෙත් ස්වරූපයෙන් තැන්පත් වෙලා තියෙන මේ ධර්ම කොටස තේරුම් ගන්නකොට ඒ වගේ තියෙනවා මූණවර දෙකක්. එහෙම නැත්නම් ඒවා මේ තට්ටු මාරු ක්‍රමයටයි අපිට පහර දෙන්නේ. එකක් තමයි අපි මේ ධර්ම ගැන නොදැනීම. අපිව සාමාන්‍ය මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා ඒවා පිළිවන් දන්නේ. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. අවිද්‍යාවක් තියෙනවා නොදැනීමක් තියෙනවා ඒක අපි අහලා නැහැ. දන්නේ නැහැ. දෙවෙනි එක තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා වැරදියට වටහාගෙන තියෙනවා. මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව. ඉතින් අපි හැම කෙනාම ඒ ධර්ම යාළුවෝ කියලා, මිත්‍රයෝ කියලා, හොඳ ඇත්තෝ කියලා තමයි කටයුතු කරන්නේ. නමුත් මේ සෑම ධර්මයක් වංචනිකව අපි වාල් කරගන්නවා, දාසභාවයටපත් කරගන්නවා අපි කාමයට දාසකම් කරනවා. ඒ නිසා උඟා කමාරු මේ භාවනා කරනකොට ඒ එක එකනා මෙව්වා හොඳයි කියලා සભ્યයි කියලා, කල්යාණයි කියලා, සත්පුරුසයි කියලා අඳුනාගෙන තියෙන වැරදි වැටහීම කෙලින් කළ දෙන එක තමයි අමාරු. ඒක නිසා එකක් ඒක පිළිබඳව හරි වැටහීමක් ගන්න ඕන දෙක වැරදි වැටහීම ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා බණ විතරක් අහලා බෑ, ධර්ම සාකච්ඡා විතරක් කරලා බෑ, ගුරුවරුන් ඇසුර කරලා බෑ, කල්යාණ මිත්‍රයෝ ඇසුර කරලා බෑ. තව තමන් වාසයෙන්ම බණ භාවනා කරන්නත් ඕන. භාවනා කරන්නත් ඕන. අන්න ඒ විදිහට කෙරුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අනුසය කෙලෙස් වල නැත්නම් අද මාත්‍රකාවට මුල් වෙලා තියෙන ආසව ධර්ම වල ඇති වංචනික බව තට්ටුමාරු ක්‍රමයට අපිට පහර දෙන හැටි දැකගත්තට පස්සේ අපිට නොදැන හිටපු කාලයට වැඩිය ලොකු සංවේගයක් පහළ වෙනවා. නොදැන හිටපු කාලයට වැඩිය ඉසගිනි ගත්ත කුසේ තේරෙන්න පටන් ගන්නවා මෙව නොදැන ආසව ධර්ම පිළිබඳ නොදැන ඇහින් රූපයක් බලන වාරයක් පාසා කණින් සද්දයක් අහන වාරයක් පාසා නාසයෙන් දිවෙන් කයෙන් අත්දැකීමක් ලබන වාරයක් පාසා හිතන වාරයක් පාසා අපි නොදැනුවත්වම මේ ආශව ධර්ම වලට පොහොර ආහාර සලසනවා ඊට පස්සේ ඔය මට්ටමට වැඩුණාට පස්සේ අපි ඉෂාත බඳගෙන අඬනවා අම්මා මලා තාත්තා මලා අක්කා මලා ඥාති විචන සිද්ධ වුණා වස්තු විචන සිද්ධ වුණා අපිට බය ලැජ්ජාව ඇති වුණා ආදි වශයෙන් নানা ආකාර විදිහට ඉස්සද්ද පදගෙන අඬනවා හිතනවා අපි ඒවා කවුරු හරි කරපු දේවල් කියලා. නමුත් බලනකොට වක්‍ර මාර්ගයෙන් ඒවා අපෙන්ම පොහොර ලැබලා තියෙනවා. අපෙන්ම ආහාර ලැබලා තියෙනවා. නමුත් ඒක විසම චක්‍රේ නැති කරන්න නම් එක සැරේ කරන්න බෑ. වැඩ කරන යන්ත්‍රණය දැනගෙන ටික ටික ටික ටික ඒ ආසව ධර්ම ගෙවෙනා තාලෙට සංවර කරනා තාලෙටයි කටයුතු කරන්න වෙන්නේ. ඉතින් මේ සූත්‍රය දිගට අපි සාකච්ඡා කරනකොට ඒ සියලු ආශ්‍රව ධර්මයන්ගේ සංවරය කතා කරනවා. අපි මේ කතා කළේ ඒ පිළිබඳව හඳුනා ගැනීම සඳහා විකෘත හඳුනා ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා සරුවචනාංශේ මතක් කරන්නේ හොඳට මේවා පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. ඉතින් යෝනිසෝ මනසිකාරයට පොහොර වැටෙන විදිහට යෝනිසෝ මනසිකාරට ආහාර ලැබෙන විදිහට තමයි අපි මේ භාවනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. සර්වචනංශය අපට භාවනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙන යෝනිසෝමනසිකාරය වඩන්න. ඉතින් මේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ යහ මනසිකාරය. භත මනසිකාරය, උපාය මනසිකාරය කියලා කියනවා. යහපත් ක්‍රමයට මනසිකාරය පැවැත්වීම. ඉතින් ඒක තමයි අපි භාවනා කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස කලබලකාරී අරමුණු අයින් කරලා මේ කයේ ස්පර්ශයක් පමණක් කරගෙන ඒකට නිසි ක්‍රමයට ක්‍රමසා ක්‍රමවේදයක් ඇතුව මානසිකාරයේ යෙදවීමක් කරන්න. හිත මෙහෙයවීමක් කරන්න. සක්මන් කරනකොට හිතුමනාවකට නෙමෙයි අතීතයට නෙමෙයි අනාගතයට නෙමෙයි අස්පනා පිටම සක්මනේදී දැනෙන පය තබන වෙලාවේදී වම තබන වෙලාවේදී දකුණ තබන වෙලාවේදී දැනෙන දේටම අතීතය අනාගතය ඉක්මවල වර්තමානයේම හිත පවත්නකොට අර යහ මනසිකාරයට යහපත් මානසිකාට පේනවා. එතකොට හොඳට තේරෙනවා කෙනෙකුට එහෙම මෙහෙයවීමක් නැත්නම් අපේ හිත කොච්චර අතීත අනාගත දෙක ඇසුරු කරනවද වෙන තැන්වල වන්මත් වෙනවද වෙන කෙනෙක් ගැන හිතමින් ඉන්නවද කොච්චර අමාරුද මම දැන් මෙතන කියන තැන ගන්න කියලා ඒ බරපතලකම තේරෙන පටන් අරගන්නේ මානසික කාර්ය කියනකොට තමයි. නමුත් මේ සඳහා අපි දවසකට ගත කරන්නේ පැයක්මාරක් නම් ඉතුරු පැය 22 23ක් විතර අසතියේ එහෙම නැත්නම් පමාවෙන් ගත කරනවා නම් ඒ කාලේ පුරාම වැවෙන ආශව ධර්ම අර පැයෙන් දෙකෙන් කපන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි මෙවුවා මෝහ පටල වශයෙන් සංසාරේ පුරාවට බැඳිලා තියෙනවා. ඉතින් අපිට විශේෂ අවස්ථාවක් වෙනවා මේ වගේ දවසම සියලු වැඩ බහා තබලා ඒ සඳහාම මානසිකාරය යොදනකොට මේ ආශව අනුසය ධර්ම විශේෂම ආශව ධර්ම දුර්වල කරගෙන ඒවට ක්‍රමසා විදි සහිතව පහර දෙන්න නිසා එදිනදා කටයුතු කරනකොටත් කොහොම නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා කොච්චර අමාරුද හිත වර්තමානයේ පවත්නවා කියන එක. ඒ නිසා මෙවැනි වැඩමුළුවකට සම්බන්ධ වෙන ඇත්තෝ එදිනදා වැඩ කරනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ නොකර බැරි වැඩ ටික නැවතිල්ල නිස්සද්දව සතියෙන් යුක්තව කරා. සක්මන් කරන වෙලාවේදී පුළුවන් තරම් මේ එකම ඉඩමක එකම මළුවක එහෙම ස්වභාවික වේගයෙන් ගමන් කරන ගමන් හැකිතාක් දුරට හිත මම දැන් මෙතන කියන තැන පවත්තා. ඒකේ උච්චතම අවස්ථාව තමයි වාඩි වෙලා ඉන්න වෙලාවේදී එකම අරමුණක් අරගෙන ආස්වාද ප්‍රසආදී හෝ උදරේ පිම්බීම හැකිලින් හෝ ඒ අනුවම හිත පැවැත්වීමේ ආශ්‍රව ගලා නොයනා තාලෙට සීමිත කාලයක් වැට කඩළු බඳින එකයි මේකෙන් අපි කරන්නේ. එතකොට අපිට දැක් ගන්න පුළුවන් ආශ්‍රව සහිත කොට මෙහෙමයි හිත ආශ්‍රව රහිත කොට මෙහෙමයි හිත කියලා වෙන් කළ දැනගත්තට පස්සේ ආස්වා ආදීනව ආස්වාද දන්නා කෙනෙක් නම් වැටෙනවනම් ප්‍රෝජනයක් දිගට භාවනා ජීවිතය සකස් කරගෙන දිගට ආශ්‍රව ගමන් කිරීම අඩු කරගන්න උත්සාහ කරා. ඒකට දිරියක් එහෙම නැත්නම් ආරම්භයක් තමයි අපි මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට <clears throat> අදාළ ධර්ම කොටාසයක් තමයි අපි මේ සාකච්ඡා කරන්න පටන් අරගත්තේ. ඉතින් ඒකේ කෙටි පරිවර්තනයක් තමයි මම මේ අවස්ථාව ඉදිරිපත් කරේ මම හිතනවා තම තමන් කරගෙන යන මේ ආධ්‍යාත්මික ජීවිතයට මේ ධර්ම දේශනා මේ සාකච්ඡා සහ මේ භාවනා උදව් වෙයි කියලා ඒ උදව් වීමෙන් ප්‍රධාන වශයෙන් අපි වඩන්න බලාපොරොත්තු වෙන්නේ සතියයි. ඒකටම අපි අප්‍රමාදේ කියලා කියන්න පුළුවන්. අප්‍රමාදී ජීවිතයෙන් සතිය වඩා ගත්තොත් තමන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙලා ආශ්‍රව ධර්ම අනුශේ ධර්ම දුර්වල වෙලා මේ ආධ්‍යාත්මික ගමන තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මේ කෙටි සිංහල පරිවර්තනය මෙතන නැත කරනවා. ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. So I would like to invite uh, for the discussion. So if anyone has any related question for you. Related one. Uh, please raise it. For the moment there are uh, one question, written one available. I will uh, try to deal with it and meanwhile if someone has, uh, please uh, come out with your own question. ගරු ස්වාමීන් වහන්සේ අනුශේෂ ආසව ගණන් ආසව යන්න සිංහලෙන් විස්තර කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. in English, could you uh, please explain the difference between pajanati and sikkhati when uh, in performing anapanasati. Uh, in Singlish part, uh, සිංහලෙන් කතප කොටසේ ආසව අනුසය කියන දෙක uh, සිංහල වචනෙන් අපි මේ වචනේ නිරුක්ති ගත්තොත් ආසව කියලා කියන්නේ නිතර රා පැහෙන කලයක මැටි කලයකට තෙලිද දාලා නිතර රහ පැහැෙනවා නම් ඒ කාලේ කොච්චර හේදුවත් ඒ කාලේ කොච්චර මුණින් නමලා තිබුණත් ඒ කාලේ කොච්චර වතුරෙන් හේදුවත් ඒ මැටි වල තියෙනවා ඊස්ට් මණ්ඩි ඒ නිසා දාන දාන රහ අලුතෙන් පැටින් තෙලිද පැහැවන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ ආසව ධර්මස්කේටේ මණ්ඩි වගේ බැලු බැලමට පේන්නේ නැහැ. මොතෙන් අලුතින් වැටෙන සෑම සීනි ද්‍රාවණයක්ම පැසවලා මධ්‍යසාරේ බවට පත් කිරීමේ ශක්තියක් තියෙනවා මේ මුට්ටියේ. ඒ වගේ තමයි අපේ ඇඟට කොච්චර බුදුන් දැක්කත්, කල්යනා මිත්‍ර හම්බුණත්, හොඳ ධර්ම කොච්චර කිව්වත් ඒ ඔක්කොමත් තියදී අර අපේ කුණු ගති, කෙලස් ගති, අපේ පුරුදු පැහැවලා අපේ ඒ ගినాපු ජම්ම ගති, උරුලා ගති යන්නේ නැහැ. ආ නෙව පැසව පැසව නැත්නම් මතු කරන ක්‍රමයට ආසව ධර්ම කියලා කියනවා. මේවට කියන්නේ මණ්ඩි කියලා. රාමණ්ඩි කියලා කියනවා සිංහලෙන්. අන්න වගේ පැහෙන මණ්ඩියක් මුට්ටියක් වගේ තමයි අපේ ශරීරේ අපේ ජීවිතය. ඉතින් ඒකට කවුරු මොනවා දැම්ම අපි අපි දෙන්නේ එකතු වෙලා එකම මේසේ හැමදාම වැළඳුවත් එක්කෙනෙක් කේන්ති යන කෙනෙක් වෙන්න පුළුවන් අනිත් එක්කන ආසාවල් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. එකම කෑම වේල වළඳන්නේ එකම අම්මගේ දරුවෝ එකම පරිසරයේ ජීවත් වෙන්නේ එකම ඉස්තු බේදයට යටත් වුණා ඒ දෙන්නා දිගටම ඒ දෙන්නාගේ ගතිය පවත්තම්. මෙන්න මේ විදිහට නැවත නැවත නැවත නැවතත් අපි පුරුදු ආරයට පුරුදු ගති පුරුත් වලට වැටෙන්නේ මේ යට දුවන ආශ්‍රව ධර්ම නිසා තමයි. එතකොට අනුසය කියලා කියන්නේ සයති කියලා කියන්නේ පාලියෙන් නිදා ගන්නවා කියන මේක නිදිත් නෑ අඩ නිින්දේ වගේ කියන. ඉතින් ඒ නිසා මේ ඒ කෙලෙස් ප්‍රසිද්ධ වැඩ කරන්නේ නෑ තාම. ඒකට උදාහරණයක් කියනවා නම් ගිනි පෙට්ටියයි ගිනි කුරයි අරගත්තාම ගිනි පෙට්ටියේ පැත්තේ බෙඩි බෙහෙත් වර්ගයක් තියෙනවා. ගිනි කුරු හිසේ බෙඩි බෙහෙත් වර්ගයක් තියෙනවා. ඒ දෙකකට ගැටුනොත් ඇවිලෙනවා. පත්තු වෙනවා. කුලිඟුවක් පයින්නවා. ගැටුන් නැත්තම් ගින්දරක් නැහැ. ඔහේ තියෙනවා සාක්කුව දාගෙන යන්න. අවුලක් කරන්නේ නමුත් සුදුසු වාතාවරණයට ආපු ගමන් ගිනි ගන්නවා. වැඩි වෙලාවක් පෙට්‍රල් ගොඩක් ගන්න තිබුණොත් එහෙම නැත්නම් වීලි කැලයක් ගාව තිබුණොත් ලැබුගින්න බවට පත් වෙනවා. අන්න ඒ වගේ මේ දැවෙන ගතිය, දවන්න පුළුවන් ගතිය තැම්පත් වෙලා ඔහේ නිදිගතව ඉන්නවා. අවශ්‍ය තත්ත්වය ආපු ගමන් ඒක කුපරනවා, දැල්ලක් බවටපත් වෙනවා, ඇවිලෙනවා. ඇවිුණාට පස්සේ ආයේ ටික වෙලාවක් යනකම් පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ පාලනය කරගන්න බැරි තත්ත්වයකට යනවා. අන්න ඒ වගේ නිදිගත් ස්වරූපෙට කියනවා අනුසය කියලා. ඒක නැගිට්ටට පස්සේ ස්වරූපෙට කියනවා පරිඋත්ථාන කියලා. උත්ථාන කියන්නේ නැගිටින එක. ඊට පස්සේ ඒක සමාජ ව්‍යසන තත්වෙට නැත්නම් තමන්ගේ චරිත කෙලෙසන මට්ටමට ගියාම කියනවා වීතික්‍රමණය මට්ටම. එකම කෙලෙසි තමයි මේ විදිහට මට්ටම් තුනකින් විලල් භාවයටපත් වෙන්නේ.